KG මහත්මයාද මහත්මියද අවසරයි ස්වාමහන්ස ස්වාමහන්ස මේ ප්‍රශ්නේ ඇත්තටම මට ඔබ වහන්සේගෙන් පෞද්ගලිකවම ඇසිය යුතු ප්‍රශ්නයක්. නමුත් ස්වාමහන්ස මට හිතුණා මේ ප්‍රශ්නය ඇසුවොත් ඔබ වහන්සේ ධර්මානුකූලව මේකට පිළිතුරක් දෙන්න නිසා අනිත්යටත් ප්‍රයෝජනයක් වෙයි කියලා. අද දින ධර්මදේශනා ආයතී ස්වාමහන්ස ඔබ වහන්සේ ධම්මවිචය සබ්බෝධ්‍යංගය ගැන කතා කරනකොට කර්ම කුසල කර්ම අකුසල කර්ම ගැන පැහැදිලි වුණා මේ කතා කළා සවනාංශ දැන් බුදදේශනාවදී කියනවා චේතනාවම් භික්කවේ කම්මං වදාමි කියන්නේ චේතනාවමයි කර්මය කියලා එතකොට සවනාංශ මේ මේක මට පුද්ගලිකම මේ අවස්ථාවක් නැති වෙලා තියෙනවා සවනන් ඊට හොඳ චේතනාවකින් චේතනාව මගේ ඊ타මත්ම පිරිසිදුයි. නමුත් ස්වාංශ ඒක ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඇති වෙන්නේ අකුසලයක්. එතකොට ස්වාංශ චේතනාව මගේ පිරිසිදුණා. නමුත් ක්‍රියාවදී ඒක අකුසලයක් වෙනවා නම් ඒක කොහොමද ස්වාංශ ධර්මානුකූලව අපි විසඳගන්නේ? ඔව් ඔතන ප්‍රශ්නේ වෙන්නේ මේ චේතනාව කියන්නේ මොකද්ද කියලා අපි හරියට තේරුම් අරන් නැතික මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩක් දෙනා චේතනාව කියලා හිතන්නේ කලින් ඇති වෙන අදහස බලාපොරොත්තුව ඉලක්කය පරමාර්ථය ඒවා තමයි ගොඩක් දෙනා චේතනාව හැටියට ඒක නෙමෙයි චේතනාව චේතනාව කියන්නේ ක්‍රියාසාධක බලවේගී ඒ වෙලාවේ අපේ කයසිත හසුරුවන ශක්තිය තමයි චේතනාව කියලා දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් චෛත්‍යයක් හදන්නට හිතනවා. එතකොට ඒක හොඳ අදහසක්. ඒ චෛත්‍ය හදන්න හිතාගෙන අනිත් අයගේ දෙයක් හොරා ගන්නවා. එතකොට ඒ හොරා ගැනීමේදී එයා අකුසලයක් කරගන්නේ. එතකොට හොඳ චේතනාවෙන් කළාම කොහොමද අකුසලයක් වෙන්නේ කියන එක අපිට ප්‍රශ්නයක් වෙනවා. එතකොට අර මුලින් ඇති උනේ ඇත්තටම අදහසක්. එහෙම නැත්නම් ඉලක්කයක්. පරමාර්ථය. ඒ ඉලක්කය ඇතුව එයාගේ චේතනාව ක්‍රියාත්මක උනේ අන්සතු දේ සොරා ගන්නට තමයි සිත සහ කය සක්‍රිය උනේ. අන්න ඒ සිත සහ කය සක්‍රිය කරන මූලික ශක්තිය තමයි චේතනා කියලා කියන්නේ. එතකොට ඒ චේතනා චේතනා කියන්නේ චෛතසිකයත් සබ්බචිත්ත සාධාරණ චෛතසික හැම සිතකම යෙදෙනවා. නමුත් හැම සිතකම යෙදෙන චේතනාව කර්මයෙන් බවට පත් වෙන්නේ නැහැ. ජවන් සිත්වල යෙදෙන චේතනා චෛතසිකේ තමයි අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ. එතකොට ඉතින් දැන් මේවා පැහැදිලි කරගන්න යම් ප්‍රමාණයකට අභිධර්මයේ පිළිබඳව දැනුම තියෙන්න ඕන. දැන් ඔය වර්තමානයේ ගොඩාක් දෙනා අභිධර්මය අවශ්‍ය නැහැ. සුනීත සෝපාක රහත්තුනේ අභිධර්මයේ දැනගන්න ඔය එක එක කතන්දර කියනවනේ. ඉතින් සුනීත සෝපාකට අභිධර්ම ඉගෙන ගන්න ඕන උනේ නැත්තේ සාංශාරික වශයෙන් ප්‍රගුණ කරපු නිසා. දැන් බණක් අහලා නිවන් දකින්න පුළුවන් සෝවාන් වෙන්න පුළුවන් ඒ නිසා භාවනාව අවශ්‍ය නැහැ කියන. එතකොට බණක් අහලා සෝවාන් වෙන්න නෙමෙයි රහත් වෙන්නත් පුළුවන්. එතකොට අපි බණ අහලා රහත් වෙන්නේ නැතිනම් ඒකේ තේරුම මොකද්ද? ඒ බණ අහලා රහත් වෙන මට්ටමට අපේ මනස ප්‍රගුණ වෙලා නැහැ. පුහුණු වෙලා නැහැ. එහෙනම් තව පුහුණු කරන්න ඕන. එහෙම නැත්නම් බණක් අහලා රහත් වෙන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒක රහත් වෙන්නේ නැත්නම් ඒ සාධක සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් එතකොට අපි අභිධර්ම ඉගෙන ගන්න අනිවාර්යයි කියලා එකක් නැහැ. කරුණු තේරෙන්නේ නැත්නම් ඉතින් ඉගෙන ගන්න ඕන. ඒක තේරෙනවා නම් ආය අභිධර්මයක් ඕනේ නැහැ. එතකොට සුනීතට සෝපාකට රහත් වෙන්න පුළුවන් උනේ බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණේ වැටහුණු නිසා. දැන් අපිට චේතනාව කියන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි කරගන්න බැරි වෙන්නේ අපිට මේ පිළිබඳව නිර්වද්‍ය වැටහීම නැති නිසා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පිළිබඳව මූලික න්‍යායන් අධ්‍යයනය කරන්න අභිධර්මයේ වගේ ටිකක් හදාරන්නට සිද්ධ වෙනවා. ඉතින් අභිධර්මයේ කියන්නේ නිකන් කටපාඩම් කරලා ලැයිස්තුවක් පාඩම් කරන එක නෙමෙයි. අර විශේෂයෙන් දැන් අපේ රේරුකානේ මහානායක හාමුදුරුවන්ගේ ඔබතුමාට පුළුවන් නම් අරගෙන කියවන්න මහානායක හාමුදුරුවන්ගේ අභිධර්මයේ මූලික කරුණු. ඒක මහානායක හාමුදුරුවෝ ලියලා තියෙන සුවිශේෂම පොතක්. උන්වහන්සේත් කියනවා ඒකට හරියට වෙහෙසෙන්න උනා ලියන්න කියලා. මොකද ඒ කරුණු ගැන කොතනකවත් ගොඩක් විස්තර නැහැ. ඉතින් උන්වහන්සේ හුඟක් අධ්‍යයනය කරලා කරලා තමන් වහන්සේගේ අත්දැකීමුත් එකතු කරගෙන තමයි ඒ චිත්ත චෛසික රූප ධර්මයන් වෙන් කර කර වෙන වෙනම පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒවැ ওই චේතනා චෛතසිකය කියන්නේ මොකක්ද කියලා හොඳ විස්තරයක් තියෙනවා. ඒව බැලුවහම තමයි අපිට තේරෙන්නේ අපි ගොඩක් වෙලාට චේතනාව කියලා හිතාගෙන ඉන්නේ මූලික අදහස, මූලික බලාපොරොත්තු, අපේ පරමාර්ථය, අපි කරන්න යන දේ, ඒකෙන් බල ඒකෙන් අපි අපේක්ෂා කරන ඵලය, අන්න එහෙම එකක් තමයි අපි චේතනාව කියලා හිතාගෙන. සැබෑවට ධහම තුල චේතනාව කියන්නේ ගත සිත හසුරුවන, සක්‍රිය කරන ක්‍රියාසාධක බලය තමයි චේතනාව ඒක තමයි අනාගත විපාක ඇති කරන්නේ. එහෙමයි සාරණහංශ මේ වහන්සේ උදාහරණයට ගත්තේ නම් චෛත්‍ය හදුවාම <laughs> හදනකොට ඔව් මම සොරකම් කළා හරි සල්ලි ලබාගෙන ඒක හදන එක ගැන නමුත් සාරණහංශ මේ මගේ ප්‍රායෝගික ජීවිතේ නම් සාරණහංශ ඇත්තම මගේ ප්‍රශ්නේ වුණේ සාරණහංශ ඇත්තම මම හිටිය හමුදා නිලධාරීක් සාරණහංශ එතකොට එතන ඒ අවස්ථාවන් වලදී සාරණහංශ දැන් ක්‍රියාන්විතයන් වලදී ගානවතට යන්න පෙර දැන් නිලධාරණටි කතා කරලා අපි කියන්නේ අපි බ්‍රේන් වොෂ් කරනවා කියලා කියනවා අපි දෙනවා නියෝග දෙනවා නියෝගයේදී අපි කියන්නේ පරමාර්ථය Tamanගේ පරමාර්ථය නැත්නම් මිෂන් එක ඇවිල්ලා සතුරා සහ සහ මුලින්ම සම්හුල ඝාතනය කිරීම නැත්නම් මරණයටපත් කිරීම ඒක තමයි කාර්යය එතන ස්වාමීන් වහන්සේ දැන් මේ ඒක මට එතන ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ ජාතියත් රටත් මුළු ආගම මුළු හැම ජාතියම හැම ආගම රට ආරක්ෂා කරනවා. ඒතන එතනදී අර අපිට අර ඒ අකුසල් සිදු වෙන්නේ නැහැ හැබැයි. ඔබ වහන්සේ කිව්වේ අර කියන විදිහට සොරකම කාම මිත්‍යාව ඒ වගේ නෙමෙයි. නමුස්වාලන්ස අර මුළු ජාතියක් වෙනුම රටක් වෙනුවෙන්ම තමයි ඒ දේ කරන්නේ. ඒතකොට ඒ අවස්ථාවේදී ඔබ වහන්සේ කියන විදිහට අර අකුසල් සිත් 12න් සිත් ඇති වෙන විදිහ තමයි භාෂියෝ කියන්නේ නේද? ඇති ඇති වෙනවා. ඉතින් ඒක මෙහෙමයි තේරුම් ගන්න ඇත. දැන් ඔය අකුසල කර්මවල අල්ප සාවද්ද මහා සාවද්ද කියලා ප්‍රභේදයකුත් තියෙනවනේ. දැන් පුද්ගලයෙක් කෙරෙහි වෛරී සහගතව ඝාතනය කරනවට වඩා යම්කිසි අර්ථ සම්පාදනයක් පිණිස ඝාතනය කිරීමේදී ඒතර කොහොම ඝාතනය කළත් ඝාතනය කිරීමේ යම් කර්මයක් සිද්ධ වෙනවා. ඒක නැහැ කියලා කියන්න බෑ ධර්මානුකූලව. නමුත් ඒ ඒ කර්මය ස්වરૂපය වෙනස්. ඒකේ ඒකේ තීව්‍රතාවය වෙනස්. දැන් අපි වෛර බැඳගෙන ඉඳලා මෝ මරනවා නසනවා කියලා එහෙම සැලසුම් කරලා අපි කරනකොට එතන කර්මය වඩා බරපතලයි. එහෙම නැතුව අවස්ථාවත් එක්ක මහ විනාශයක් වළක්වන්න යහපත රැකගන්න අනුන්ව ඝාතනය කරන්න වෙනකොට එතනත් ප්‍රාණඝාතය තමයි හැබැයි ඒ ප්‍රාණඝාත අකුසලයේ තීව්‍රතාවය අර අකුසලයේ තීව්‍රතාවයට වඩා අඩුයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කර්ම කරපු කරපු විදිහට විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්නේ මතු වෙන මතු වෙන විදිහට. එතකොට මේ මතුවීම අපට වළක්වන්න විවිධ උපාය මාර්ග තියෙනවා. ඒ තමයි ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කිරීම. දැන් අපි පසුගිය ලෝණඵල සූත්‍රයේ ඔබතුමාට පුළුවන් නම් මේ අන්තර්ජාලයේ YouTube එකේ මේ link එකෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. තියෙන පසුගිය දේශනා ටික අහන්න පුළුවන්. එතකොට ලෝණපල සූත්‍රේ පාදක කරගෙන අපි දීර්ඝ වශයෙන් කතා කළා අකුසල කර්ම විපාක යටපත් කිරීමේ උපාය මාර්ග ක්‍රම. එතකොට ඒවැදී අපි පැහැදිලි කරගත්තා බුද්ධ දේශනාවට අනුව අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් අකුසල කර්මය වළක්වන්නට. කොහොමද ප්‍රතිවිරුද්ධ කුසල් කිරීම? එතකොට ප්‍රතිවිරුද්ධ කුසලයෙන් අර අර අකුසලය මේ තනුක කරන්නට පුළුවන්. ඒක ඒක දිය කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කවුද අජාසත් රජුරෝ පීතෘඝාතන කුසලය කරගත්තා. ඒක මොනම ක්‍රමයකින්වත් බලක්වන්න බැරි බරපතල අනන්තරේ පාප කරන. හැබැයි පසුතැවිතරි නැතු පස්සේ කාලේ රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන සාසනය රකින්න ලොකු කැපකිරීමක් කළා. ඒ කරපු ප්‍රබල කුසලය නිසා ආනන්තරේ පාප කර්මයක් නිසා ඒක ධර්මතාවයක් නිසා ඒක ඔහුටවත් බුදුහාමුදුරන්ටවත් සබාධමටවත් වළක්වන්න බෑ ඒ නිසා නිරේ උපන්නා හැබැයි ඒ අර සිද්ධ කරගත්තු කුසල කර්ම ටික නිසා ඒ කරපු කැපකිරීම නිසා වෙනත් කෙනෙක් ඒ ආනන්තර පාප කර්මයේ මහා නිරයක උපදිනකොට එතුමන් ඔසුපත් නරකයකයි ඉපදුනේ කියන බව දක්වනවා. ඒතර ආනන්තර පාප කර්මයක තීව්‍රතාවයේ පවා අවම අඩු කරන්නට හේතු අර ප්‍රතිවිරුද්ධ කුසල. එතකොට අන්න ඒ විදිහට ප්‍රතිවිරුද්ධ කුසල කර්මයේ ඒ කර්ම යටපත් කරන්න, තනුක කරන්න, දුබල කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අනිත් එක තමයි අවස්ථා වෙනස් කිරීම. ඒ කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. සිතුවිලි, වචන, ක්‍රියා පාරිසරික සාධක වෙනස් කිරීම. දැන් අපි නැවත නැවත ඔය ගැන හිතලා පසුතැවෙන්නට ගත්තොත් ඒ කර්මය ඒ පශ්චාත්තාවපයත් එක්ක උපාදාන වෙනවා. එතකොට තමයි ඒක වඩා ශක්තිමත් වෙන්නේ. ඒතකොට කරගන්න අවස්ථාවේ ඒකේ තරම් ශක්තියක් නැහැ. නමුත් දැන් නැවත නැවත පශ්චාත්තාපයටපත් වුණොත් ඒක වඩා බලවත් වෙනවා. එතකොට අපේ සිත හසුරුව ගන්නට උඩ පසුතැවීම කියන්නේම අකුසලයක්. පසුතැවීම කියන්නේ පටික සංප්‍රයුක්ත සිත් පරම්පරාවක් ඇති වෙන්නේ. එතකොට අර කරගත්තු කර්මය බලවත් නැති වුණාට මේ නැවත නැවත කරගන්නා මානසික තත්වයෙන් ඒ අකුසල් සිත් වලින් අරක උපාදාන කරගෙන කරනකොට ඒක බලවත් වෙනවා. එතකොට එහෙම නොකර ගන්නට අපේ සිත හසුරුවා ගන්නට අපි දක්ෂ වෙනවා. අන්න උපාය මාර්ග. එතකොට ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. එතකොට වචන ක්‍රියා වශයෙන්ුත් අපිට පුළුවන් පරිසරය වෙනස් කර ගැනීම වශයෙන්ුත් පුළුවන්. එතකොට ඒක මේ ජීවිතේ පමණක් නෙවෙයි මතු සසරේදී. එතකොට අපි මේ ජීවිතේ වෙනස් කරන්න උත්සාහ ගන්නේ සාංශාරික වශයෙන් කරගත්තු අකුසල කර්මවල විපාක යට කරගන්න. එතකොට ditta ධම්ම වේදනීය වශයෙන් අපි කරගත්තු කර්මවල මේ ජීවිතේ විපාක කොටසක් තියෙනවනේ අපිට වචන ක්‍රියා හසුරුවා ගැනීමෙන් සිත හසුරුවා ගැනීමෙන් ඒවා වෙනස් කරගන්න පුළුවන්. එතකොට ලෝණපල සූත්‍රයේ කියවන ප්‍රමුඛම කාරණය තමයි අර කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ සතරාකාර භාවනාව ප්‍රගුණ කිරීමෙන් මේව අතික්‍රමණය කරන්න පුළුවන්. දැන් අඟුලිමාල කුමාරයා කරන්නේ ඒක. අඟුලිමාල දහස් ගණනක් මිනිස්සු මරනවා මේ ජීවිතේම නිඝාතනය කරන්න. එතකොට ඒව විපාක කොතෙක්ද? එතකොට අර විදිහට මේ රට බේර ගන්න කියලාත් නෙමෙයිනේ ගුරු පූජාවක් කරන. එතකොට ඔය හා සමාන අදහසක් තමයි එතන තියෙන්නේ. එතකොට මෙතන රට සාසනය බේර ගන්න අතන ගුරුවරයාට පූජා කරන. එතකොට ඒකත් එක නමුත් කරගත්තේ අකුසල කර්මය. ඝාතනය. එතකොට මේ ඝාතනය වුණාට ඒ සියල්ල අතික්‍රමණය කරන්න පුළුවන් උනේ පසුතැවෙමින් හිටියේ නෑ. තමන් කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා ප්‍රගුණ කරලා භවෙහි નિસරු බව නුවණින් අවබෝධ කරගෙන තවදුරටත් මට මේ සසරේ පවතින්නට අවශ්‍ය නැහැ කියන පැහැදිලි निराවුල් මානසික தත්ත්වය අවදි වෙනවනම් අපි එහෙම මට නැවත උපදින්න ඕනේ නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ. ඒකත් අර චේතනාව වගේ කාරණයක්. අපි හැමෝමත් හිතනවා ආයෙ නම් උපදින්න එපා කියලා. නමුත් උපදිනවා. ඒ අපි අපි අපේ බලාපොරොත්තුවක් ඒක. ආයෙ උපදින්න එපා. මට දුක් විඳින්න බෑ. ඒක නෙමෙයි. මේ මේකේ ඉපදීම નિરර්ථක බව ඉපදලා වැඩක් නැති බව අපට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. එතකොටයි භව තණ්හාව දුරු වෙන්නේ. භව තණ්හාව දුරු වුණොත් අර කර්ම වලට ආයෙ කරන්න දෙයක් නැහැ. කර්ම නිසා උපදිනව නෙමෙයි. ඔපි උපදින්නේ භව තණ්හාවට. භව තණ්හාවෙන් උපන්නොත් තමයි කර්මය විපාක ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා මේ අකුසල කර්ම වලත් විවිධ අවස්ථා තියෙනවා. එතකොට ඒව යට කරගන්න අපිට විවිධ ක්‍රමෝපායන් තියෙනවා. ඊළඟට ඔබතුමාට පුළුවන් නම් කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ තුන්ේ උපරිපන්නාසකේ මහා කම්ම විභංග සූත්‍රය. එතකොට පුස්තකාලයකින් පොතක් ඉලගෙන එහෙම නැත්නම් අන්තර්ජාලයේ තියෙනවා. ත්‍රිපිටක පිළිබඳ ත්‍රිපිටක.lk කියලා හැම තේන්නේ ගොඩක් ඒවා. එතකොට ඒවෙන් බලන්න පුළුවන්. එතකොට ඒක ඉතාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇතම් කෙනෙක් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද ආදී මේ දස අකුසල්ම කරලා දුගතිය උපදිනවා. ඇතම් කෙනෙක් දස අකුසල්ම කරලා සුගතිය උපදිනවා. ඇතම් කෙනෙක් දස කුසල්ම කරලා සුගතිය උපදිනවා. ඇතම් කෙනෙක් දස කුසල්ම කරලා දුගතිය උපදිනවා. එතකොට ඒ කුමක් නිසාද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඇතම් කෙනෙක් දස අකුසල්ම කරනවා මේ යන මොහොතේ ඒ අකුසල් මතුවලා එනවා. එතකොට පෙරත් බහුලව කරලා තියෙනවා අවසාන මොහොතෙත් ඒවා ඉස්මතු වෙනවා. ඉස්මතු වුණොත් දුගතිය උපදින. සමහර කෙනෙක් ඒවා පෙර කළාට අවසාන මොහොතේ හිත පැහැපත් කරගන්නවා. කුසලයක පිහිටවා ගන්න. එතකොට යා දුගතිය උපදින්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා අර කරපු අකුසල නැති වෙන්නේ. ඒවා කවදා හරි මතුවෙන්න පුළුවන්. හැබැයි කවදා හරි මතුවෙන අවස්ථාවටත් එයාට උපායශීලී වෙන්නට පුළුවන් නම් නිවන් දකින ආත්ම භාවය දක්වා ඒක යට කරගෙන යට කරගෙන ගිහිල්ලා නිවන් අවබෝධ කරලා අවසాన කළාට පස්සේ ආයේ කර්මයට මතුවෙන්න ඉඩක් නැහැ. ඔක්කොම අහෝසිකා. ඒ නිසා මේ අනන්ත සසරේ අපි කවුරුවත් කුසල් විතරක් රැස් කරපු කෙනෙක් නෑ. මහබෝසත්වරු පවා කුසල් විතරක් රැස් කරපොය නෑ. කුසලය යම් ප්‍රමාණයක නම් ඒ වගේ අසංඛ්‍ය ප්‍රමාණයක් අපි අකුසල් රැස් කරලා තියෙනවා. ඉතින් ඒ ඒ අකුසල් අපි පුළුවන් තරම් අවම කරගන්නට උත්සාහ කරනවා විනා මේ සසරේ ජීවත් වෙන තාක්කල් අකුසල් නොකර ජීවත් වෙන්න පුළුවන් චරිත නැහැ. රහතන් වහන්සේ නමක් කරනකොට. රහතන් වහන්සේට අකුසල් නොවෙන්නේ උන්වහන්සේට ක්‍රියාසිට පමණයි ඇති ඉන් මෙපිට අනිත් කෙනෙකුට අකුසල් අවම කරනවා හැරෙන්නට අකුසල් නොකර සිටින්නට පුළුවන් කමක් නැහැ මොකද අවිද්‍යාව තෘෂ්ණා පවතින තාක්කල් අපි කරන හැම තැනකදීම අකුසල කර්ම රැස්වීමේ සම්භාවිතාව තියෙනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කුඹුරක් කොටනකොට පණුව කොච්චර කැපෙනවද ඉතින් දැන් අපි කුඹුර ළඟට ගිහිල්ලා උදැල්ල අරගෙන ගිහිල්ලා දැන් මේ කොටන කොටන වාරයක් පාසා පණුව කැපෙනවනේ ඒකේ මොන කර්මයක් සිද්ධ වෙනවද කියලා හිත හිතා ඉන්න කොඹුර වැඩ කරන්න හම්බ වෙන්නේ එතකොට කුඹුර වැඩ කරනවා කුඹුර වැඩ කිරීමේ පරමාර්ථය පණුව කපන එක නෙමෙයි හැබැයි ඒක වලක්විය නොහැකි ආකාරයෙන් ඒක සිද්ධ වෙනවා. ඒක ගැන පැවෙන්න ගියොත් අර ස්වභාවික ක්‍රියාවලිය තුළ එහෙම නැත්නම් ඒ අවස්ථාවත් එක්කලා සිද්ධ වෙන යම් සිදුවීමක් තුළ අපි නැවත නැවත හිතලා උපාදාන කරගෙන ඒ කර්මයෙන් අපි දුගතියට යන්නට බලවත් කරගන්නෝ පශ්චාත්තාපයත් එක්කලා. දැන් අර කවුද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 20000ක් මහානදම් පුරලා අන්තිමට නාගයෙක් වෙලා උපන්නේ මොකක් නිසාද මහා බරපතල ප්‍රශ්නයක් කරලා නෙමෙයි අර ගහක කොලයක් කැඩිලා. ඉතින් කොලේ කැඩපුවාම එහෙම දුගතිය උපදිනව නම් ගස් කපලා කොහේ ආයිද? එහෙම ප්‍රශ්නයක් නෙමෙයි එතනනේ තනිකරම පසුතැවීම. ඉතින් ඒ නිසා ඔබතුමා තේරුම් ගන්නට ඕන ඔබතුමා රට වෙනුවෙන් සාසනය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ වෙනුවෙන් සියතින් ඝාතනයක් කරන්න සිද්ධ වුණා නම් අනිත් අය ඝාතනයට මෙහෙවන්නට සිද්ධ වුණා නම් එතන යම්කිසි අකුසලයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ නිකන් හිත රවට්ට ගන්නට ඕන නෑ. හැබැයි ඒක අර වෛරයෙන්, ක්‍රෝධයෙන් එහෙම පැල් බැඳගෙන ඉඳලා එහෙම කරලා ඝාතනය කරනවා වගේ බරපතල කාරණයක් නෙමෙයි මෙතන ඉලක්කය තියෙන්නේ සතුරා මර්ධනය කිරීම සතුරා අහෝසි කිරීම රට සාසනය රැකගන්න ඊළඟට Tamanගේ සේවය નિවරදිව ඉටු කිරීම. ඒතර මේ වගේ පදනමක් මත එතන කෙරෙන්නේ. ඒතර පදනම මොකක් වුණත් ප්‍රාණඝාතය ප්‍රාණඝාතය තමයි. නමුත් ඒකේ කර්මයේ තීව්‍රතාවය අඩු වැඩි වෙනවා. ඉතින් ඒ තීව්‍රතාවය කොපමණ ප්‍රමාණයක් වුණා අපිට උපායශීලී වෙන්න පුළුවන් ඒවා යටපත් ගන්න. දැන් ආනන්තරේ පාප කර්මයේ කර්ම වේගය අර විදිහට දුබල කරන්න පුළුවන් වුණා නම් අවශේෂ අකුසල කර්මයක් පිළිබඳ ඊතරම් බරපතල අර්බුදයක් මතුවෙන්නේ අපි දක්ෂ වෙන ප්‍රමාණයත් එක්ක. දැන් මේකෙන් කියන්නේ අකුසලයේ සුළු කොට තකන්න කියලා නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කරන මාප්පමඤ්ඤේත පාපස්ස පාපය සුළුයි කියලා එහෙම නිකන් හැල්ලු කරන්න එපා. මොකද ඒක ඒක නැවත නැවත එකතු වෙනකොට අපි ඒකෙන් යට වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මෙතන කතා කරන්නේ අකුසලයේ නොසලකා හැරීමක් ගැන නෙමෙයි. දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ ඇහුවේ අකුසලයේ ගැන නොසලකා හරින නිසා නෙමෙයි. ගැන සැලකිලිමත් වෙන නිසානේ. එතකොට ඒ සැලකිල්ල ඒවන් වැලකීමේ උනන්දුව ඒව ඔක්කොම අපි තුල තියෙන්න ඕන. හැබැයි ඒ වලක්වා ගැනීමේ උනන්දුව එකක් පශ්චාත්තාපයේ තව එකක්. පසුතැවීම කියන්නේ හැඟීම් පරව භුක්ති විඳින එකයි. අපි නුවණින් දේවල් හේතුඵල වශයෙන් තේරුම් අරගෙන වලක්වා ගන්නවා සහ සිද්ධ වෙච්ච යට කර ගන්නවා කියන එක ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවක්. ඒ නිසා ඔබතුමා මේක විමසපු එක හොඳයි. අපි විමසලා පශ්චාත්තාපය සඳහා නෙමෙයි බර වෙන්නට නැත්තේ ඒයින් මිදීමේ ක්‍රමවේදය සඳහා. එහෙමයි සාරස මම ඇත්තටම සමහරවිට මම කිසිම පසුතැවීමක් නෑ මගේ දැන් ඒ සම්බන්ධව බොහෝ කුසල් කරමින් ඒවා යටපත් කරගෙන යන්නේ ඒ ඔබ වහන්සේ කිව්වාගේ ඇත්ත වශයෙන්ම සමහරවිට අර එතනදිම ලු තස්තවාදියෙක් සමහරට ජීවත් වෙලා හිටියානම් ඒ තස්තවාදියාම බෝම්බයක් බැඳගෙන ඉන්න තව 300ක් විතර මරන්න තිබුණා. මරන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් ජීවිත ගොඩක් විනාශ වෙනවානේ. විනාශ වෙනවා. ඉතින් ඒක බේරුණා මේ එක ස්වාධීන මරණයටපත් වෙච්ච නිසා. බොහොම පැහැදිලි ස්වහන්ස වහන්සේගේ මට බොහොම පිං ඔබ වහන්සේට මගේ ඒ තිබුණ ලොකු මේ හිතේ තිබුණ ප්‍රශ්නයක් තමයි ඕක. මම ඒක විසඳගත්තා ස්වාහන්ස බොහොම පිං ඔබ වහන්සේට. තෙරුවන් සරණයි. ඒ තෙරුවන් සරණයි.